මේ හැම කෙනෙක්ම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත අපි සාකච්ඡා කරගෙන ආවේ ධම්මසංගණිත් ප්‍රකරණයට අදාළව රූපකාණ්ඩයේ එන රූපස්කන්ධය පිළිබඳව දැක්වෙන විග්‍රහය. එතකොට එක එක ආකාරයෙන් අපි ඒක විදේන රූප සංග්‍රහෝ කියන කොටස තුළ තියෙන මාස්තිකා ටික විවිධ පරයයන්ගෙන් විවිධ ක්‍රමවල ක්‍රමයන් ඔස්සේ සාකච්ඡා කළයි. එතකොට අද අපිට මේ විදිහේ ධර්මපරයයන් ටික කතා කිරීම තුළ බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි එක විදිහකට මේ ටිකක් අහගෙන ඉඳීමක් නෙමෙයි කොටින්නේ. ඒ වගේම ධර්මකාරණා ගොඩාක් විශ්ලේෂණය කරන්න පුළුවන් දැනගත්ත මනසක් හැදෙන එකක් නෙමෙයි. මූලිකම අදහස මූලිකම බලාපොරොත්තු සහ අවශ්‍යතාවය වෙන්නේ. කෙනකෙනාගේ ජීවිත පැත්තෙන් එන කෙනාගේ පැත්ත රැස් කරගෙන තියෙන ආශ්‍රව ටික දුරු කරගන්න පුළුවන් නම් යම් ක්‍රමයකට අන්න ඒ ආශ්‍රව දුරු වෙන විදිහේ ප්‍රතිපදාව. ඒ ආශ්‍රව දුරු වෙන දුරු කරගන්න පුළුවන් විදිහේ ක්‍රමයක් මේ තුල හෙලිපෙහෙලි කර ගැනීම. ඒක නිසා කාටත් ශ්‍රවණය කරනකොට තමන්ගේ ජීවිතේ නිවන් දකින්න තියෙන ප්‍රතිපදාව නිවන් දකින්න පුළුවන් ක්‍රමවේදය මේ ඔස්සේ පෙනිලා දැర్శණය වෙලා තියෙන්න තියෙනවා. අන්න එතකොට තමයි මේක බොහොම ප්‍රායෝගික බොහොම පහසු තමන්ගේ ධර්මයේ අනුව යෙදෙන ක්‍රමවේදයක් වෙනවා. ඒ වගේම මේක මම දන්නවා ඒ තරම්ම සරල නැහැ. ටිකක් සංකීර්ණයි, ටිකක් ගැඹුරුයි. හැබැයි සංකීර්ණ කොච්චර සංකීර්ණ වුණත් මොනතරම් ගැඹුරු වුණත් අපිට නුවණ මෙහෙවනවා නම් තේරුම් ගන්න බැරි කමක් නැත්තේ නේද? ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන විශේෂ කාරණේ තමයි මේ ගැඹුරුයි කියලා අපි කතා කරන්නේ ඇත්තටම අපි අපි ගැන නොදන්න නිසා. අපි මේ තුල කතා කරන්නේ සාකච්ඡා කරන්නේ Taman කියන බවේ ලක්ෂණ ටික. ඒක නිසා මේ ධහම ගැඹුරුයි කියන තැන අපි කියන්නේ තමන් තමන්ව හසු වෙලා නැහැ තමන්ට තමන් කියන තැන තියෙන ලක්ෂණ ටික පෙනිලා නැහැ කියන එක. ඒක නිසා ඇත්තටම ධහම ගැඹුරුයි නෙමෙයි අපි නොගැඹුරුයි. අපි කුස නැහැ. ඒක නිසා අපි ටිකක් නොදරුව වගේ නොදරුවෙකුගේ මට්ටමට වඩා අපිට සිද්ධ වෙනවා ටිකක් එහාට ගිහිල්ලා නිවන පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න. දර්ශනීය පැත්තෙන් නුවණ පැත්තෙන් ඇති වෙන දියුණුවක් දකින්න. එහෙම නැතිවමත් වෙන්නේ අපි බොහොම සරල සංකල්පනාවක් තුළ සරල සංකල්පයක් තුළ අපි නිවන කියන දේ බලාපොරොත්තු වෙන්න යමු වෙනවා. මොකද මේක ගැඹුරුයි අපි හොයන්නේ අපේ නිවන. අපිට මේ නිවන ඕන බොහොම සරලව බොහොම ලාභෙට. එතකොට කවුද මොනවද කියන්නේ නිවන කියන එක පිළිබඳව අපි ඒ සරල ඒ තේරුම් ගන්න පුළුවන් තැනට අපි ගොඩක් වෙලාවට નિરાයාසයෙන් යමු හැබැයි ඒක නිවැරදි වෙන්නේ නැහැ හේතුව අපේ දැනට තියෙන මෝඩ මනසක් නම් ඒ නිවන තියෙන්නේ මේ මෝඩ මනස තුලම නම් එතකොට මේ මෝඩ මනස තුලම අපි උත්සාහවත් වෙනවා නම් මෝඩකම අස්සේ මෝඩකම දුරු වෙන ප්‍රතිපදාවක්. ඒක සාර්ථක වෙන්නේ නැහැ. ගිනිගොඩ අස්සේ තියෙන සියලුම දේ තනි වශයෙන් අපිට කියන්න පුළුවන් රත් වෙලා සිත් වෙනවා. ඒ වගේම මෝඩකම අස්සේ තියෙන යම් දෙයක්ද මෝඩකම අස්සේ මොන තරම් දෙයක් තියෙනවද ඒ හැම දෙයක්ම අපිට කියන්න පුළුවන් එකම විදිහට ඒ දෙයක් මෝඩයි කියලා. ඒක නිසා මේක ගැඹුරු වැඩි කියලා අපි උත්සාහවත් වෙනවා නම් සරලව දැන් ඉන්න මනස මානසික මට්ටම තුලම නිවන කියන දේ දකින්න නිවන කියන දේ බලාපොරොත්තු වෙන්න එහෙනම් අපි උත්සාහවත් වෙලා තියෙන්නේ මෝඩ සමාස්ය නිවන හොයන්න. මෝඩ සමාස්ය යම් කෙනෙකුට නිවන හම්බෙනවා නම් මේ මෝඩ ඒ මෝඩ සමාස්ය හම්බෙන්නේ නිවනද මෝඩයි. ඒක නිසා මෝඩකම දුරු වෙච්ච තැනක නිවීම තමා තුළ සත්‍යයක් වෙනවා නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා මේ මෝඩකම ඒ අවිද්‍යාව දුරු වෙන ප්‍රතිපදාවක් දුරු වෙන ප්‍රතිපත්තියක් අපිට අද තියෙන්න ඕනේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මතා ටිකේදී හැම මොහොතකම පෙන්වුවේ ඒ මෝඩකම දුරු වෙන ක්‍රමයක් මෝඩකම දුරු වෙන දර්ශනයක් පිළිබඳව. මේ කතා කරන්නේ දර්ශනය අපිට පුළුවන් විදිහට. එතකොට ඒ දර්ශනය අපිට සිද්ධ වෙනව හොඳට ගෝචර කළා අපි ජීවිතය අපිට බහාලලා ඒ දර්ශනය ගැන හොඳට බලන්න. ඒ දර්ශනය ගැන ඒ විදිහට බැලුවේ නැත්නම් අපිට මේක කිසිම වැදගත් වෙන්නේ නැහැ. තේරුම තේරුමක් නැති වෙනවා අපි ඉගෙනගත්ත තවත් එක්තරා පාඩමක් විතරක් නම් වෙන්නේ. ඒ නිසා කවුරුත් බොහොම හොඳ වටිනා අවස්ථාවක තමන්ගේ ජීවිතයේ දර්ශනයේ පැත්තෙන් මේ කාරණාව හසු කරගන්න උත්සාහවත් වෙන්න ඒක බොහෝ ප්‍රයෝජනවත් වෙයි මේ හැම කෙනෙකුටම. අපි පහුගිය සතිය තුල සාකච්ඡා කළා රූපේ කියන එක දර්ශනයකින් හෝ භාවනාවකින් පහකල යුතු හේතුවක් තියෙන එකක් නෙමෙයි. ඒ වගේම මේවා ආශේගාමී රැස් කිරීම පිණිස පවතින දෙයක්ුත් නෙමෙයි. න අපචේගාමී අස්කරන්න පිණිස අස්කිරීම පිණිස පවතින දෙයක්ුත් නෙමෙයි නාපචේගාමී වගේම නේව සෙක්ඛං සෛක්ෂ ධර්මයකුත් නෙමෙයි නාසෙක්ඛං අසෛක්ෂ ධර්මයකුත් නැතිනම් අරිහත් ඵලයේ පැත්තෙන් බලන දෙයකුත් අරිහත් ඵලයේ දකින්න බැහැ කියන එකකින් රූපේ පැත්තෙන් එතකොට අද දවසේ අපිට තියෙනවා රූපේ කියන එක පරිත්තං පරිත්ත වූවක් පරිත්ත කියලා කියනවා කෙටි කියන අර්ථයෙන් රූපේ කියන එක පරිත්තයි රූපේ කියන එක බොහොම කෙටි. ඒකට අර්ථ කීපයකින් පරිත්ත කියන වචනේ බෙදනවා විග්‍රහ කරනවා. රූපේ කියන එක පරිත්ත වෙන්නේ වචන කීපයකටම. එතකොට මේ රූපේ පරිත්ත වෙන වචන කීපය අපි කතා කළොත් රූපේ කියන එක පරිත්ත කාලය අතිනිදු පරිත්තයි. රූපේ කියන එක ඇසුරු කරන චේතනාව අතිනිදු පරිත්තයි. එතකොට අපිට රූපේ ගත්තහම පරිත්ත කියලා කියන්නේ කෙටි කියන එක රූපය හැම මොහොතකම පරිත්තයි කියලා කියන්නේ රූපය ඇසුරු කරන හැම මොහොතකම බොහොම කෙටි තැනකට තමයි අදහසක් අපේක්ෂාවක් යොමු වෙන්නේ. මම නිකන් උදාහරණයක් මතක් කරන්නම් උදාහරණයක් කතා කරන්න. ඔබට දැන් මේ රූපය ගැන බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ වෙලාවේදී ඔබට සිහිපත් වෙනවා මේ දේශනාව කරන මොහොත පිළිබඳව බලාගෙන ඉන්නකොට මේ තියෙන පරිසරය සමගම මේ රූප ටික දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මේ තේන කොලාත්තක මේ tire තෙන්නු කොලාත්තක කොළ කීයක් තිබුණද කියලා. එතකොට ඔබ දැන් මම මේ ප්‍රශ්නේ යොමු කළ නිසා ප්‍රශ්නේ අහපු නිසා සමහර විටකක මම අහන අත්ත දෙන්නපු දෙන්නුවත් අත්තක් ගණන් කරලා තියෙන පුළුවන්කම තියෙන හැබැයි මම ඔබට දෙන්නන්න නැතුව අහුවොත් කොයි අත්තද කියන ප්‍රශ්නයක් එයි. ඒ වගේම හැබැයි ඔබගෙන් අහුවොත් බණ කිව්ව මතකද කියලා කාටත් බණ කියපු මේ රූපය ගැන කෙනා ගැන මතකයක් තියෙනවා. හැබැයි ඔබ දැක්කද ඒ කොලාත්ත කියලා හුවොත් ඔබට ඒ කොලාත්ත නිවැරදිව සිහිපත් කරගන්න මතක් කරගන්න බැරි එතකොට නමුත් ඔබ දර්ශන තලයක් විදිහට දකිනකොට සම්පූර්ණම ඔතන ඉඳලා එළියට යනකම් බාහිර පසුබිම තුළම ගොඩාක් දේවල් දැක්කා. ඒ මොනතරම් අරමුණක් දැනගත්තත් දැක්කත් ඔබට ඒක අසුරු කරන්න පුළුවන්කම තිබුණේ ඉතාමත් කෙටි තැනකින්. ඒ කෙටි තැන තමයි මේ හාමුදුරු බණ කියනවා කියන තැනකින් අපේ දර්ශනතලයේ සීමා සහිත වුණා. අපි අපේ ඉදිරිපස ඔය මොහොතේදී බැලුවත් අපිට පේනවා ගොඩාක් රූප ආයතනයක්. අපිට ඉස්සරහා තියෙන රූප වාහිනිය හෝ ඉස්සරහා තියෙන රූපේ විතරක් නෙමෙයි අපිට ගෝචර වෙන්නේ. අපේ ඇහැට පතිත වෙන ගොඩාක් රූපයක් ඒ පැත්තේ තියෙන යම් විදිහකින් මේ ඇහි හැඩයටම කණ්ණාඩිය තිබුණොත් මෙතන ඒ කණ්ණාඩියට පතිත වෙනවා බාහිර භෞතික තියෙන දේ වගේම සාට සාමාන්‍ය සිද්ධියක් වගේම මේ ඇහි තියෙන උපේතත් ප්‍රසාදයටත් බාහිර ආලෝකය පත් වෙනවා ඒ පතිත වෙන අවස්ථාවක පතිත වෙන තැනකදී අපිට මේ හැම දෙයක්ම දැනගන්න පුළුවන් කම නැත්තේ නැහැ අපි දැනගන්නේ අවධානය යොමු වෙන්නේ එකම එක දෙයක් ගැන, එක අවස්ථාවක් ගැන. අපිට නිමිති තියෙන්නේ අන්න ඔය අපි දැනගත්ත රූපය ගැන විතරයි. අපිට නිමිති තියෙන්නේ ඔය දැනගත්ත රූපය ගැන විතරයි. අපි දැනගත්තේ නැත්නම් ඒක ගැන අපිට කවදාවත් ඒ ගැන අවධානයකට යොමු වෙන්නේ නැහැ. දැන් ඔබෙන්ම පස්සේ වෙලාවක ප්‍රශ්නයක් අහුවොත් මේ විදිහට ඔගොල්ලෝ දැක්කද මම අතීතයෙන් හිටපු පොතේ මේ කොලයකුත් තියෙනවා මෙතන. එතකොට මම ඒ ප්‍රශ්නය ඔගොල්ලන්ට යොමු කළොත් ඔගොල්ලන්ට අහුවොත් ඔගොල්ලෝ මොනවා කියයිද? ඔගොල්ලෝ කියයි දැන් මම අහපු නිසා නම් ඔව් දැක්කා. හැබැයි මම ඔගොල්ලන්ට මේ ගැන කතා නොකර පස්සේ වෙලාවක අහනවා ඔගොල්ලෝ දැක්කද එදා බණ කියන වෙලාවේ මගේ ළඟ තිබුණු පොතේ මම කොලයක් තිබුණා. මොන විදිහේ උත්තරයක් දෙයිද? ඔයගොල්ලන්ට කියන්න වෙන්නේ කතා කරන්න වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කිය දැක්කේ නැහැ කියලා. ඇත්තටම දැක්කේ නැද්ද? එහෙම නැත්නම් දැකපු දේ ගැන දැනගත්තේ නැද්ද? මේ රූපේ දැක්කනම් පොතක් දැක්කනම් කොලේ නොදකින්න විදිහක් දැක්කා. හැබැයි දැකපු දේ ගැන ඔයගොල්ලෝ දැනගත්තේ නැහැ. මේ දැකපු මෙතන මේ හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා දැක්කනම් මේ දකින රූපයක් දකින මොහොතදීම මේ පොතත් ඕගොල්ලන්ට පෙනිලා තියෙනවා. ඒ වුණාට මේ පොත පෙනුනට ඕගොල්ලෝ කවදාවත් පොත පිළිබඳව පොතේ තියෙන කොළයක් දැකලා තියෙනවා දැකලා තිබුණට ඒ ගැන සංකල්පනාවක් අදහසක් ඇත්තේ නැහැ. එතකොට ඒක දැනගත්තේ නැහැ දැනගත්තේ නැති නිසා නිමිතිත් නැහැ. රූපය කියන එක පරිත්‍යයි කියලා කියන්නේ මේ පොතත් මේ කොලෙත් මේ සියලු දේවල් වටේ තියෙන බාහිර තියෙන දේවලුත් ඔයගොල්ලෝගේ ඇහැට පතිත වුණාට ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්කම තියෙන එක මොහොතක මේ රූපය ගැන විතරයි. එක මොහොතක ඒ අවධානය යොමු කරන දේ ගැන විතරයි ඔයගොල්ලන්ට හසු කරගන්න දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මේක කාල වශයෙන් පරිත්තයි අවකාශ වශයෙන් බොහොම පරිත්තයි. කෙටි වේලාවකට කාල වශයෙන් පරිච්ඡය කියලා කිව්වේ ඉතාමත් කෙටි අවස්ථාවක අපිට රූපය ඇසුරු වෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියලා කියනකොට අසත් නිසා රූපයත් නිසා චක්කු විඥානය උපදිනවා කියලා කියනකොට මේ ඇහත් නිසා රූපයත් නිසා උපදින චක්කු විඥානය හැම මොහොතකදීම ඇහැට පුළුවන්කම ලැබුණේ වර්ණ සටහනක් පතිත කරගන්න තැන සිද්ධ කරගන්න විතරයි. චක්කුංච පටිච්ච රූපේච. අසුද නිසා රූපේද නිසා. ඇහැට පුළුවන්කම ලැබුණේ වර්ණ සටහන පතිත කරගන්න බවට. වර්ණ සටහනේ හැකියාව තිබුණේ ඇහැට පතිත වෙන විදිහට. හැබැයි ඇහැ දන්නේ නැහැ මම වර්ණ සටහනක් පතිත කරගන්නවා කියලා. වර්ණ සටහන දන්නේ නැහැ මම ඇහැට පතිත වෙනවා කියලා. ඔන්න ඔය අවස්ථාව විතරමයි. හැබැයි එකිනෙකට නොදන්න අවස්ථාවක් නේ. ඇහැ දන්නේ නැහැ වර්ණ සටහන පස්සේ තුනක් කියලා වර්ණ සටහන දන්නේ නැහැ. ඇහැට වැටුණා කියලා. ඔන්න ඔය එකිනෙකට නොදන්න එකම අවස්ථාව චක්කායතනයේ පැත්තෙන් කතා කළොත් ඔය එකම එක අවස්ථාව ඔය කුංචි අවස්ථාව විතරයි රූපය ඇසුරු වෙන රූපේ ගැටෙන එකම එක මොහොත. එතනින් එහාට ඔක්කොම අසෝගෙන යන නාම ධර්මතාවලයි. ඇහැ බින්දුන එක නිසා වේදනා සංඥා දෙකක් ඇති වෙලා වේදනා සංඥා දෙක නාම ධර්මතා ඊට පස්සේ වේදනා සංඥා දෙකට හිතලා ඒ හිතන දේ දැනගන්නවා එතකොට ඒ හිතන කම සංඛාරය දැනගන්න දේ විඥානය එතකොට ඒ ටික ඔක්කොම නාම ධර්මතා ටිකක් එතකොට ඒ ඔක්කොම සියලුම දේ නාම ධර්මතා ටිකක් වෙන තැනක අපිට රූපය කියන දේ ඇසුරුනේ ඇහැට පතිත වුණ අර සුළු මොහොත සුළු අවස්ථාව විතරයි ඒක නිසා ඒක කාල වශයෙන් උතු රූපේ කියන එක බොහොම පරිත්තයි. ඒ වුණාට අද අපිට ඒක හසු වෙන්නේ නැහැ. ඒ රූපේ කියන එක අද අපිට පරිත්ත නැහැ. අපිට රූපේ ගොඩක් කල් තියෙනවනේ. අපිට පුංචි කාලේ ඉඳලා අපි දන්න අපේ අම්මා තාත්තා බලන්න පුළුවන්කම තියෙනවනේ. එතකොට අපි දන්න කාලේ ඉඳලා තියෙන අපේ ගෙදර අපිට බලන්න පුළුවන්කම තියෙනවනේ. අපි දන්න නෑදෑයෝ, අපි දන්න අය අපිට මුණ ගැහෙන්න පුළුවන්කම තියෙනවා. අපි දන්න ලෝකේ තියෙනවා. අපි උපදින්න කලින් ඉඳලා මේ ලෝකෙ තිබුණා තියෙන ලෝකෙ අපි ඉපදුණා ඉපදිලා ඉන්න ලෝකෙ අපි ජීවත් වෙනවා ලෝකෙ තියෙනකොට අපි මැරිලා යනවා මෙන්න මේ විදිහේ අපිට ඇති බවට හම්බෙන සංකල්පනා ටිකක් තුළ අද අපිට රූපය පරිත්ත වෙන රූපේ පරිත්ත විදිහට හම්බෙන්නේ නැහැ අපි රූපේ කියන එක අද අපිට ගොඩක් පිරিলা තියෙන්නේ මේක. හෙටි නැහැ. එතකොට අපිට හැම වෙලාවකදීම රූපය ඇත්තටම ඇසුරු වෙන්නේ ඊටාම සුළු මොහොතකට. මේ මොහොතේ ඇහැට ගැටෙන්නේ එක පුංචි වර්ණ සටහන. ඒ වර්ණ සටහන ඇහැට පතිත වෙන බව දන්නේ ඇහැ දන්නේ වර්ණ සටහන පතිත කරගන්නවා කියලා. ඒ වුණාට මොකක්ද වෙන සිද්ධිය? අපි පුංචි කාලේ ඉඳලා අපිව හදාගත්ත අම්මාව අපිට දකින්න පුළුවන්. දැන් ඇහැ දන්නේ නැහැ. අම්මව මං ඇහැට පතර කරගත්තා කියලා. ඒ පැත්තෙන් ආපු වර්ණ සටහන ආලෝකය දන්නේ නැහැ. මම අම්මව දෙහෙට මේ ඇහැට වැටුණා කියලා. මේ අවස්ථාවනේ රූපේ පැත්තේ තියෙන එකම අවස්ථාව. අපි කතා කරනවා, අපි තර්ක කරනවා, අපේ හිත අපිට කියනවා මේ අම්මා එළිය ජීවත් වෙනවා කියලා. ඒ වුණාට මේ කුංචි අවස්ථාවනේ අපිට අම්මා දකින්න පුළුවන් එක මොහොතේ එක අවස්ථාවක් ගත්තොත් මේ මොහොතේ මේ මේ මේ ටික විතරයි. ඒතකොට ඒ ටික අම්මා වුණේ නැහැනේ අපිට අනාත්ම ලක්ෂණ ටිකක් තිබුණේ. දැන් කුංචි කාලේ ඉඳලා අපිව හදාගත්ත අපිව බලාගත්ත ආදරණීය අම්මා. ඒ ආදරණීය අම්මව අපිට හදලා දෙන්නේ කොතනින්ද? ආදරණීය අම්මව අපිට හදලා දෙන්නේ තමන්ගේම හිත පැත්තේ තමන්ම රැස් කරගත්ත තමන්ම සකස් කරගත්ත සංකල්ප ටිකකින් ආශ්‍රව ටිකකින් ආදරණීය අම්ම හදලා දෙනවා. එතකොට දැන් අපිට අම්මා පරිත්ත නොකර අම්මා එළියේ ඉන්න අම්මා විඳින්න පුළුවන් එක දිගට ජීවත් වෙනවා කියලා කාලයක් සමගම අම්මව හදලා දීලා තියෙන තමන්ගේම හිත. ඒක හිතේ හරි. හිතේ හැකියාවක්. ඒක හිතේ වෙන ධර්මතාව ටික, නාම ධර්මතාව ටික. හැබැයි රූපේ ඇසුරුනේ රූපේ තුල අම්ම ජීවත් වුනේ නැහැ. රූපේ කියන එක තිබුණේ සම්පූර්ණම අනාත්ම තැනක. ඇහැ සහ රූපය. ඇහැ දන්නේ මම ගැන රූපේ දන්නේ මම අම්මා වෙනවා කියලා. එතකොට මෙන්න මේ අනාත්ම ලක්ෂණ දෙකක පැවැත්මක් ඇති තැනක තමයි අපි අම්මව උපද්දගෙන තියෙන්නේ. මේක කාල වශයෙන් උත් පරිස්සයි. ඊටමත් කෙටි අර වගේ ක්ෂණයක තමයි මේ රූපයේ සතිත උනේ. හොඳට මතක තියාගන්න කාරණය මේ කතා කරන්නේ රූපේ නෑ කියන්න යන ගමනක් නෙමෙයි. අම්මා නෑ කියන්න හදනවත් නෙමෙයි. මේ ශාස්ත්‍රයේ අම්මා නෑ කිව්වත් තරදී අම්මා ඉන්නවා කිව්වත් තරදී ඒක සත්‍යය ඉන්නවා කිව්වත් තරදී සත්‍ය නෑ කිව්වත් තරදී. මේ ශාස්ත්‍රයේ කතා කරන්නේ හේතුඵල ධමයක් පිළිබඳව. හේතු ටික ඇති කල්හි අම්මා ඉන්න බව ගැන කතා කරලා හේතු නිරුද්ධ වෙනකොට අම්මා නිරුද්ධුණා චින්තන කතා කරලා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති. එතකොට රූපේ නැහැ කිව්වේ නෑ. හැබැයි රූපේ අම්මා නෙමෙයි. අපිට ප්‍රශ්නේ තියෙන්නේ රූපේ අම්මා වෙලා අම්මා රූපයක් කියලා පේන එක. රූපේ කියන තැන අම්මව කතා කරන්නේ අම්මව කතා කරන්නේ පංච උපාදානස්කන්ධයක් කියලා. අම්මා හදන මොහොත ගැන අපි දන්නවා අපි අහලා තියෙනවා බණ අහන අය විදිහට අපිට කියනවා අම්මා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් නේ කියලා. ඒකට අපි දන්නේ නැහැ ඒකේ තියෙන බරපතලකම ඒකේ තියෙන ගැඹුර අපි දන්නේ නැහැ. අපි හිතන්නේ අම්මා කියන එක පංච උපාදානස්කන්ධයක් කියලා කියනකොට ඒ රූපේ එළියේ තියෙන පංචස්කන්ධයක් කියලා. පංච උපාදානස්කන්ධයක් කියලා. මේ එළියේ තියෙන පංච උපාදානස්කන්ධයක් නෙමෙයි. අම්මා හම්බෙන තැන තිබුණු යථාර්ථය මේ කතා කළේ. රූප උපාදානස්කන්ධය කියලා කියනකොට රූප උපාදානස්කන්ධය කවදාවත් එළියේ ඇත්තේ නැහැ. රූපස්කන්ධයක් කියන චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානම් උපාදාය රූපම් මේක තමයි රූපස්කන්ධයේ ලක්ෂණය. සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවතින උපාදාය රූපය. මේ රූපස්කන්ධය. රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ අම්මව හදලා දෙන මොහොත. අම්මව හදලා දුන්නේ එළිය පැත්තෙන් නෙමෙයි අම්මව හදලා දුන්නේ කෙනකෙනාගේ හිත පැත්තෙන් දැනගන්න එක නව කර්ම මට්ටම මේ. ඒතකොට මේ නව කර්ම මට්ටම හැම වෙලාවකදීම පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය අම්මව ඇති කරලා අම්මව හදලා දෙන මොහොත අපිට හැම වෙලාවකදීම හිත පැත්තෙන්ම සිද්ධ කරන කාරණා ටිකක් තියෙනවා. එතකොට මේ කාරණේ තුල පරිත්‍යය කියලා කිව්වේ රූපස්කන්ධය මිසක රූප උපාදානස්කන්ධය නෙමෙයි. රූපස්කන්ධේ පරිත්‍යය කෙටි. ඇයි අනාත්ම විදිහටම මේ හිතට ඇති වුණ එක මොහොතක් ගැන. එක මොහොතක. එතකොට මේ මොහොතේ ඇති වුණු ස්පර්ශය ළඟට අපිට ගොඩාක් වෙලා තියෙන දේවල් ගැන අපි කතා කරන්නේ ඊට පස්සේ. ඒ දේ නැති වුණාට පස්සේ. අපිට මුළු භක්ති ඥානක රස විඳින්න පුළුවන්කම තියෙනවා. මේ භක්ති ඥාන හරි රසයි කියනවා. හැබැයි ඒ භක්ති ඥානයේ රසය අපි විඳින්නේ එක බත් කටක් කනකොට කෙලත් එක්ක මිශ්‍ර වෙලා ඒ මොහොතේ එන ඒ මොහොතේ දැනෙන රසය විඳින අපි කතා කරන මුළු භක්ති ඥානෙම තියෙන භක්තිකේ රසය ගැන. ඒ වුණාට අපිට භක්ති ඥානෙම තියෙන රසය ගැන අපිට කතා කරන්න අයිතියක් හෝ පුළුවන් කමක් නැහැ. හේතුව අපි විඳලා නැතිකම නිසා. අපි මේ මොහොතේ තියෙන හැකියාව ගැන අපි කතා කරන්න පුළුවන්. හැබැයි එතනින් එහාට අපිට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ අතීතය හෝ අනාගතය පිළිබඳව. එතකොට මේක පරිත්‍යය කියන තැන කියන්නේ හැම මොහොතකම ඉතාමත් හේතු අර්ථයක් මේ සිද්ධ කරන්නේ. රූපය කියන තැන. ඉතාමත් ස්වල්පය. අංශු මාත්‍රයක පොඩි කලක්ම. වර්ණ සටහනක් විදිහට පතිත වෙනවා විතරයි. හැබැයි ඊට පස්සේ වර්ණ සටහන තුල මිනිස්සුયો ගෙවල් දොරවල් යාන වාහන හදලා අපිට හිත පැත්තෙන් දිලේක හිත පැත්තෙන් නැති වුණ හැකියාව. දැන් රූපේ හැකියාව උනේ අනාත්ම ලක්ෂණයක් විදිහටම තෙනී හිටින බව විතරයි. ඒක නිසා තමයි පරිත්‍යයි කියලා කිව්වේ. එතකොට මේ පරිත්ත ධර්මය අරමුණු කරන්න යම් චිත්තචෛසික ටිකක් වැය වෙනවා නම් ඒ චිත්තචෛතසික ටිකක් නම් කරනවා පරිත්ත දත්තා හැටියට. ඒවත් පරිත්තයි. ඒ ටිකක් කෙටි. ඊට පස්සේ සම්බන් රූපං කාමාවචරං. රූපය කියන එක කාමාවචර ධර්මයක්. කාමය අනුව හැසිරෙන ධර්මයක්. අපි රූපේ පරිහරණය කරනවා නම් අපි කාමයේ පරිහරණය කරනවා කාමයේ පරිහරණය කරනවා නම් අපි රූපේ පරිහරණය කරනවා එතකොට අපිට රූපේ කාමාවචර වූවක් කියලා කියන්නේ හැම වෙලාවකදීම අපේ දර්ශනීය පැත්තෙන් අපිට තියෙන්නේ රූපෙන් ලැබෙන සැප රූපෙන් ලැබෙන සතුට රූපේ පැත්තේ තියෙන සුව සොම්නස් ගතිය අපි දකින්නේ ඒක නිසා අද අපි පරේෂණයක නියැලෙලා ඉන්නවා කියලා අපි කලින් පසුගිය දේශනාව තුළ මතක් කළා. ඒ පරේෂණය තමයි අපි ඒ සැප ඒ සතුට හොයාගෙන යනවා. ඉපදුණු මොහොතේ ඉඳලා මේ මොහොත වෙනකන් අපි කැමති ලෝකේ සැප විඳින්න අපි හැමෝම හොයන සැපයක්. අපි හැමෝම උත්සාහවත් වෙනවා සතුටින් ජීවත් වෙන්න කියලා. දැන් මේ සැප සතුට හොයාගෙන යන ගමනේදී අපිට ඇත්තටම සැප සතුට ලැබිලා තියෙන්නේ කෙනකෙනා කෙනකෙනාගේ හිත පැත්තෙන්. හැබැයි හිත සතුට කරන සතුට අපි දාන්නේ බාහිර රූපෙන් ආව කියලා. ඒක නිසා නැවත අපිට සතුට ඇති කරගන්න නම් මොකද කරන්න ඕනේ? අර රූපේ ළඟ තියාගන්න වෙන රූපේ හොයාගෙන යන්න වෙනවා. ඒක නිසා අපි ඔක රූපෙට දාලා රූපෙම හොයාගෙන දුක් සැප දුක් විඳින්න යන එකට කියනවා කාම භූමිය කාමාවචරයි කියලා. අපි ඒකට රූපෙම අපිට අවශ්‍ය වෙනවා. අපි රූපෙමයි විඳින්නේ. අපි රූපෙම ඇසුරු කරනවා. ඒක නිසා ඒකට කියනවා කාමාවචර කාම භූමියේ මට්ටම කියලා. රූපය කියන එක කාම භූමිය අනුව ගියපු පරියාපන්න ධර්මයක්. එතකොට රූපස්කන්ධය කියන එක හැම වෙලාවකදීම කාම ධාතුව අනුව ගිහිල්ලා කාම භූමියේ සත්‍ය පරිහරණය කරන දෙයක්. මේ රූපස්කන්ධය කියන එක කාම අවචර කියලා කියන්නේ කාමයේ අනුව හැසිරෙනවා කාම අවචර. කාමයේ අනුව හැසිරෙන කෙනෙකුට තමයි රූපය අසුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක රූපාවචරක් නෙමෙයි අරූපාවචරක් නෙමෙයි අපරියාපන්නක් නෙමෙයි. එතකොට මොකද්ද මේ කාමාවචරන් කියන එකේ තියෙන ලක්ෂණය? අපිට අම්මා කියලා කියනකොට අම්මා වූ රූපයක් සිහිපත් වෙනවා. අපි අම්මා වූ රූපයක් දකිනවා. ඒ අම්මා වූ රූපයක් එළියේ තියෙනවා කියලා දැනගන්නවා. එතකොට මේ රූපයක් අපි ඒ විදිහට දකිනකොට ඒ විදිහට දැනගන්නකොට අම්මා වූ රූපයක් අපි විඳින්න හදනකොට ඒ එළියේ තියෙන දේ විඳින මනසට කියනවා කාමාවචරයි කියලා. ඒ රූපේ එළිය ඇති බවට හම්බෙන රූපේ තමයි එයා විඳින්නේ. එතකොට මෙන්න මේ කාමාවචර මට්ටම රූපේ පැත්තේ අම්මා දකින මානසික මට්ටම වැරදි මානසික මට්ටමක්. අපි කතා කළා අපි මේකේ රූපය ගැන කතා කරනකොට ඒකට පරිබාහිරව ඒ මාතෘකාවට අදාළ සියලු කාරණා ටික කතා කරනවා කියලා. ඒකට කාමාවචරං කියලා කියනකොට කාමයේ අනුව හැසිරෙනවා කියලා කියනකොට රූපය කියන එක හැම වෙලාවකදීම පරිහරණය කරන අය විදිහට අපි දකින්නේ රූපේ පැත්තේ ඉන්න සත සතුට කාමයේ දකින්නේ රූපේ විදිහට ඒ වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක කාමයේ පැත්තෙන් දකින්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි කාමයේ කියන එක කෙනකෙනාගේ හිත පැත්තෙන් පවතින දෙයක් හැබැයි ওই හිත පැත්තේ පවතින කාමය පවත්වන්න විදිහක් නැහැ කාමනීය රූපේ නැත්තම් ඒක නිසා මේ පැත්තේ තියෙන කාමය කාමනීය රූපයේ පැත්තට පතිත කරලා තමයි අපි හදාගෙන තියෙන්නේ. ඒක නිසා අපි රූපය ඇසුරු කරනවා නම් එයාත් නම් කරනවා කාමාවචර කාමය අනුව හැසිරෙන පුද්ගලෙක්. එතකොට අපිට ලෝකේ මේ රූපය ගැන හිතමින් රූපය ගැන කල්පනා කරමින් රූපය ගැන සංකල්පනා ඇති කරගනිමින් ඕන තරමක් විඳින්න, ඇලෙන්න, ගැටෙන්න පුළුවන්කම තියෙනවා මොකද රූපේ කාමාවචර ධර්මයක් නිසා. න රූපාවචර. රූපාවචර ධර්මයකුත් නෙමෙයි. එතකොට රූපාවචරය සහ කාමාවචරය අතර තියෙන වෙනස මොකද්ද? රූපාවචරය සහ කාමාවචරය අතර තියෙන වෙනස රූප භූමියේ රූපාවචර කෙනාට රූපේ නිරුද්ධ වෙලා නැහැ නැතිනම් රූපේ නැති වෙලා නැහැ. රූපේ නැති වෙලා නැති වුණාට එයාට රූපේ අසුරු වෙනවා. රූපාවචර පුද්ගලයාට රූපේ අසුරු වෙනවා. අසුරු වුණාට රූපේ අනුව හැසිරෙන්නේ නැහැ. ඒකෙන් කියව වර්ධව ගන්න එපා. නිකන් අපි උදාහරණයක් කිව්වොත් අපි කිව්ව අපිට අම්මා කියන වචනේ ඇහෙනකොටම අපි දන්න අම්මා, අපි හිතන අම්මා අපිට සිහිපත් වෙනවා කියලා. දැන් අපි දන්න අම්මා, අපි හිතන අම්මා අපිට සිහිපත් වෙනකොට රූපාවචර මට්ටමේ කෙනාටත් මේ රූපේ දකිනකොටම අම්මා කියලා සිහිපත් වෙනවා. හැබැයි මේ පැත්ත දකින මේ අම්මා කියලා සිහිපත් වෙන ගතිය බාහිර ධාතු පැත්ත දකින්නේ. අපිට කාරණා දෙකක් තියෙනවා. ඇතුළට එනවා. ඇතුළේ දැනගන්න දේ එළියේ ඉන්න අම්මම තමයි දැනගත්තේ කියලා ඒක ධාතු පැත්තට දාලා ධාතු පැත්තෙන් එනවා කියන්නේ ආයෙ නැවත හිතෙන්න හිත රැස් කරගන්න. හැබැයි රූපාවචර කෙනාට ඔය ගතිය නැති වෙලා. එයා සමුච්ඡේද වශයෙන් නොවෙන්න පුළුවන්. නමුත් තදංග වශයෙන් එයා විශ්වම්බන වශයෙන් ඒක ප්‍රහාණයකට ලක් කරලා තියෙනවා. කොහොමද? අම්මව දකිනකොටම එයාට සිහිපත් වෙනවා අම්මා කියන එක. හැබැයි එයා දෙවෙනි පාර මේ ඉන්නේ අම්මම තමයි කියලා එළිය පැත්තට ධාතුව පැත්තට බර වෙලා ධාතුව පැත්තට නැඹුරු වෙන්නේ. එයා දන්නවා තමන්ගේ හිත පැත්තෙන්ම හදාගත්තු පුද්ගලව. පුද්ගල බව දුර වෙලා නැහැ. පුද්ගල බව එකපාර සිහිපත් වෙන හැබැයි මේ පුද්ගල බව සතර මහා ධාතුවේ දකින්නේ නැහැ. ඒකට ඒක තමයි රූපාවචර කෙනාගේ මට්ටම. අපි කිව්වොත් අද ධානලාභීන් වැඩි වැඩියෙන් දිහි වෙන කාලව ප්‍රමාණය. ධානලාභීන් වැඩි වැඩියෙන් දිහි වෙන කාලව ප්‍රමාණය. එකෙන් වර්ධව ගන්නවා මම කියන්නේ ධ්‍යාන ලැබින් දිහි වෙනවා කියන්නේ මේ ධ්‍යාන ලබා ගත්තා කියලා හිතන අය වැඩි වෙන කාලයක් කියන එක තමයි නිවැරදි. එතකොට ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන මේ ධ්‍යාන ටික ලබාගත් කෙනෙක් රූප භූමියේද අරූප භූමියේද කාම් භූමියේද චිත්තශීක ටික වෙන් කරලා භූමිය අනුව බෙදලා බලන්න මේ කෙනා කාම භූමිය කෙනෙක්ද? මේ කෙනා රූප භූමිය කෙනෙක්ද? ඒ කෙනා රූප භූමිය කෙනෙක් නම් එයා එයා කාම භූමියේ දැනට යටපත් කරලා තියෙනවා. ධ්‍යානලාභී කෙනා රූප භූමිය කෙනෙක් නම් කාම භූමිය යටපත් කරලා තියෙනවා. එතකොට එයාගේ සංකල්පනාව කාමයේ පැත්තට බර වෙලා කාමයෙන් නැඹුරු වෙලා නම් සිද්ධ වෙන්නේ එහෙනම් ඒකෙන් කියන්න වෙනවා එයාට එහෙනම් එයා රූපයේ පැත්තේ යෙදෙන නිසා එයා අරූප රූපාවචර නෙමෙයි කාමාවචර කියලා. කාමාවචර වෙන වෙලාවට එයාට රූපාවචර තියෙන විදිහ නැහැ. නැතිනම් ධ්‍යාන ලබාගෙන එයාට අපි හිතමු ගිහි ගෙදරක ජීවත් වෙන්න ඒ කටයුතු සිද්ධ කරන්න යනකොට ඒ ධ්‍යානය එයාට පිරිහිලා ගිහිල්ලා ඉවරයි. එතකොට එයා රූප භූමියෙන් පිරිහිලා එයා කාම භූමිය නැවත ඒක නැවත් නමුත් අද දවසේදී ධානස් ලබාගෙන ඵලස් ලබා ගත්තත් ගෙවල් වල ඉන්නේ. හැබැයි මේකෙන් කියන්නේ ගෙවල් වල ඉන්නවා කියන මාර්ගඵල ලබාගෙන ගෙදර ඉන්න බෑ කියලා නෙමෙයි මේ කියවරදව කතා කරන්න එපා. මේකෙන් කිව්වේ අපිට රූප භූමියකටපත් වෙලා නම් කෙනෙක් එයා රූප කාම භූමියේ තියෙන කෙලස් ටිකෙන් කාම භූමියේ තියෙන සංකල්පනා ටිකෙන් කාම භූමියේ තියෙන අදහස් ටිකෙන් එයා මිදිච්ච කෙනෙක් රූපේ පැත්තෙන් මිදිච්ච කෙනෙක් අපි සතර මහා ධාතුවක් එක්ක ගහ බැන ගන්න යනකොට ඒ කෙනෙක් කියන්නේ නෑ සතර මහා ධාතුවක් එක්ක ගහ බැන ගන්න අපි යනකොට සතර මහා ධාතුවත් එක්ක සංකල්පනා කරගෙන අදහස් ඇති කරගෙන රාගයේ පැත්තට හෝ වේවා ද්වේෂයේ පැත්තට හෝ වේවා අපි හිතේ ඇති වෙන ගතිය ධාතුවට පතිත කරගෙන යන ගතියෙන් නිදිලා රූප රූප භූමියේ කෙනා. එයාගේ දර්ශනය වෙනස් වෙලා. එයාගේ දර්ශනය දැන් තියෙන්නේ රූප භූමියේ තමයි. එයා හිතන්නේ රූප භූමියේ සංකල්පනාව අනුව. ඒකට ඔබන්න හදන එක අද අපි කාම භූමියේ ඉඳින සම. අපි සහවත් වෙන්නේ සාමාන්‍යයෙන් අපි දන්න දර්ශනය, අපි දකින දැකීමනේ. අපි දෙවියන් දෙවියන්ට අපි බ්‍රහ්මයෙන්ටත් බහාලන්න බලන්නේ අපි දන්න දැකීම. ඒක නිසා අපි දෙවියන්ටත් දෙන්නේ මේ මිනිස්සෙක් විදිහටම තියෙන දේනේ. ඒ වගේම බ්‍රහ්මයන්ට දෙන්නේ මිනිස්සෙක් විදිහටම තියෙන ආයතන ටිකක් නේ. ඒක දැන් බ්‍රහ්ම ලෝකේ ගත්තොත් එහෙම එයාට ජීවආයතනයක් නැහැ. ඒ වගේම ගන්ධායතනය ඒ පැත්තෙන් පිහිටන්නේ නැහැ. ඒ වගේ එයාට ආයතන කීපයක් තියෙනවනේ පිහිටන්නේ නැති. ඒක දැන් අපි දකින දේ අපි දකින රූප ටික එතනට ඔබලා හරියන්නේ නැහැ. අපි ඔබන්න හදන්නේ අපි දකින රූපය ගැන. එතකොට දැන් රූප භූමියේ කෙනාගෙන අපි තීරණය කරන්න හදන්නේ අපි දකින මේ කාම භූමියේ සංකල්පනා ටිකකින්. ඒක කරන්න බෑ මේ භූමියේ නිතුණු මට්ටමක තමයි රූප භූමිය කියලා කියන්නේ. ඒක නිසා රූපාවචර කෙනෙකුට න රූපාවචරං කියනකොට දැන් රූපේ කියන එක නම් රූපාවචර ධර්මයක් නෙමෙයි. එතකොට අපිට රූප භූමියටපත් වෙලා රූප භූමියට අයිති නොවන ධර්මතාවයක් අනුව ජීවත් වෙන්න පුළුවන්ද? රූපේ කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා න රූපාවචරං රූපාවචර දෙයක් නෙමෙයි කියලා. දැන් රූපාවචර දෙයක් නෙමෙයි නම් රූපේ කියන එක අපිට රූප භූමියටපත් වෙලා රූප භූමියට අයිති නැති දේ පාවිච්චි කරන්න පුළුවන්ද? අපිට රූප භූමියට ගිහිල් රූප භූමියටපත් කරනවා රූප භූමියට අයිති නැති දේ අපි ළඟ තියෙන විදිහක් ඇත්තේ නැහැ. එතකොට ඒක වළංගු වෙන්නේ එතන චිත්තචෛසික ටික විතරයි රූප භූමියට අදාළ වෙන්නේ චිත්තචෛසික ටික නිසා යාට රූප භූමිය කියලා නම් කරලා තියෙනගේ දර්ශනය වෙනස් වෙන නිසා නිකන් අපි දල විදිහට උදාහරණයක් කිව්වොත් සරල විදිහට ලංකාවේ තියෙන මුදල් ඒකකයේ අපි අරගෙන ගිහිල්ලා පිටරටකට ගිහිල්ලා පිටරට රුපියල් වලින් වියදම් කරන්න ගියොත් ලංකාවේ තියෙන මුදල් නෝට්ටු ටික ඒක හිත වළංගු වෙන්නේ නැහැ ඒකට කඩදාසි පොලයක් විතරයි අපිට ඒකට මාරු කරගන්න වෙනවා මිසක අපිට ඒකට වළංගු වෙන්නේ නැහැ ඒ වගේ තමයි අපිට හැම වෙලාවකදීම රූප භූමියේ තියෙන චිත්තචෛතසික ටිකට වළංගු වෙන්නේ නැහැ කාම භූමියේ තියෙන එකක ටිකට රූපය කියන එක කාම භූමිය අනුදීපු දෙයක්, කාම භූමියට අදාළ දෙයක්. ඒක අදාළ නැහැ රූප භූමියට. එතකොට අද ඔබට හිතෙනවා නම් මම ධානයේට පස් වෙනවා මම ධානලාභීව මේ දිගටම ඉන්නවා කියලා ඔබේ සංකල්පනාව කාම භූමිය පැත්තෙන් නිදිලා රූපය රූපය යටපත් කරපු මස්තමකට පත් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් රූපේ පැත්ත ඇසුරු වෙනවා නම් ඒ වෙලාවේදී ඔබේ ධානය නෑ ධානයෙන් නිදිලා. ධානය නැති වෙලා. නැවත අපව මුලින් ඉඳන් උපදව ගන්න වෙනවා. එතකොට දැන් මෙන්න කාමාවචර භූමියක් තියෙනවා රූපාවචර භූමියක් තියෙනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි රූප රූපයේ කාම භූමියේ රූපය අනුව ගිහිල්ලා තියෙනකොට රූපයේ සබ්බං රූපන්න රූපාවචරං රූපය අනුව ගිහපු ධර්මයක් එහෙම රූපාවචර ධර්මයක් නෙමෙයි. ඒතකොට රූපාවචර ධර්මයක් නොවන රූපය කවදාවත් එළියේ ඉඳලා අල්ලගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. රූපය අසුර කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක නිසා සතර මහා ධාතුවට නැවත පතිත කරන ගතිය නෑ යාගේ. අපි මේ හිතේ ඇති වෙන අම්මා කියන සංකල්පන බාහිර දකින්නකොට මෙහි අම්මා සිහිපත් වෙනවා. ඒ අම්මා කියන සංකල්පනාව එළියේ ජීවත් වෙන කෙනාමයි කියලා නැවත නැවතත් ස්ථිර කරගන්න අපි. හැබැයි රූප භූමියේ කෙනාට එකපාර අම්මා කියලා මෙහි ඇති වෙන පුද්ගල බව නැහැ. පුද්ගල බව තියෙනවා. ඒක එළිය ධාතු පැත්ත දාලා බින්දින සමතයි. අපි කිව්වොත් නිකන් තේරුම් ගන්න අවශ්‍ය නිසා මම උදාහරණයක් කියන්නම් අලියටම. ඔබට මරුණු කෙනෙක් සිහිපත් කළොත් මරුණු කෙනෙක් සිහිපත් කළොත් දැන් සිහිපත් වෙනා ඒ මරුණු මිය ගියපු කෙනා. ඒ මිය ගියපු කෙනා දැන් ධාතුව පැත්තේ ඉන්නවද? සතර මහා ධාතු පැත්තේ දකින්නේ නැහැ. හැබැයි මිය ගියපු කෙනා පුද්ගල බවක් තුළ Tamanට ඇසුරු වෙන්නේ නැද්ද? Tamanට ඇසුරු වෙනවා. ඉතින් හිතියා කියන කතාව තමයි එතන අපිට උදාහරණේ ගැලපෙන්නේ නැති කියන වරද අතීතෙ හිතන්නේ කියලා ධාතු පැත්තට අතීතයට දාලා බලන එක ඒක ඇල්ල අයින් කරොත් අපිට එකපාර මේ පරිලෝකීය පිටිනා සිහිපත් කරගන්නකොට අපිට පුද්ගලයෙක් කියන සංඥාව සංකල්පය ඇති වෙනවා එතකොට ඇති වෙනකොටම අපිට ඒ කෙනා ධාතුව පැත්තේ දකින්නේ නැහැ. නමුත් පුද්ගල බව මේ පැත්තේ තියෙනවා. ඒ වගේ රූපාවචර කෙනා පුද්ගල බව දුරු කරලා කියන්නේ නැහැ. ඒ වුණාට එයාට ඒ පුද්ගලයා රූපේ හතරමහා ධාතුව පැත්තේ දකින්න මනස එයාට දුරු වෙලා. ඒක නිසා ඒකට කියනවා න රූපාවචර රූපේ කියන එක රූපාවචර ධර්මයක් එහෙම නෙමෙයි. ඒ වගේම න අරූපාවචරං රූපේ කියන එක අරූපාවචර ධර්මිකුත් නෙමෙයි. අරූපාවචර ධර්මතා ටික රූප භූමියත් ඉක්මවා ගිය මට්ටම. අර විදිහට පුද්ගල බවක් එයාට පුද්ගල බව හසු වෙන්නේ නැහැ. එයා සම්පූර්ණම අරූප මට්ටමේ කෙනා මේ පුද්ගල බව ඉක්මවා ගියපු සම්පූර්ණ මානසික මට්ටමකටපත් වෙලා. එයා අරූප ධානය ලබාගෙන අරූප ධානය වල වාසය කරනවා. එයාට රූප භූමියේ පැත්තේ තියෙන සංකල්පනා ඇත්තේ නැහැ. එතකොට න කාමාවචරං, න රූපාවචරං, න අරූපාවචරං. එතකොට දැන් අපි කතා කළා මේ භූමි භූමි ටිකෙන් රූපය අදාළ වෙන්නේ කාම භූමියට විතරයි. ඊටු භූමි ටික එකකටවත් අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ පරියාපන්නං රූපය කියන එක පරියාපන්න ධර්මයක්. රූපේ කියන එක ශුති, ගති, වස්ස, දුක්ඛ කියන මේ ධර්මතා අනුව ගියපු පරියාපන්න ධර්මයක්. පරියාපන්නයි කියලා කියන්නේ අනුව ගිහිල්ලා කියනවා. රූපේ කියන එක ශුතිය අනුව ගියපු දෙයක්. රූපේ කියන එක වස්තේ සසර පැවැත්ම අනුව ගියපු දෙයක්. ඒ වගේම රූපය කියන එක ගතිය අනුව ගියපු දෙයක්. රූපය කියන එක දුක අනුව ගිය දෙයක්. එතකොට දැන් සුති ගති වස්ස දුක් කියන මේ ධර්මතා හතර අනුව ගියපු දෙයක් තමයි රූපය කියලා කියන්නේ. දැන් සුතිය අනුව ගියපු දෙයක් කියනකොට රූපය හැම වෙලාවකදීම රූපය කියලා දෙයක් තියෙනවා නම් එයාට සිත ප්‍රතිසන්දියක් දැනෙන්නට තියෙනවා. මේක අපිට මේ තුල ඉඳලා වෙන කාරණා ටිකක් විග්‍රහ කරගන්න පුළුවන්කම තියෙනවා. සිත ප්‍රතිසන්දිය කියලා කතා කරනකොට සුති සහ ප්‍රතිසන්දි දෙකක් තියෙනවා. අපි ගත්තොත් ප්‍රවෘත්ති ප්‍රවෘත්ති විපාකයක් තියෙනවා ප්‍රතිසන්දි විපාකයක් තියෙනවා මේ ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාකය කියලා විපාක කොටස් දෙකකට තියෙනවා ප්‍රවෘත්ති විපාකයේ මේ දැන් පවතීම පිණිස පවතින විපාකය ප්‍රතිසන්දි විපාකය වචයානුව නැවත ප්‍රතිසන්දියකට යන්න අවශ්‍ය විපාකය එතකොට පරියාපන්න වෙනකොට මේ දෙආකාරයටම පරියාපන්න වෙනවා රූපය මේ ව්‍යාකාරයකටම පරියාපන්න වෙනවා. සුති, ගති, වට, දුක්ඛ කියන මේ ආකාර ටිකෙන් ව්‍යාකාරයකට පරියාපන්න වෙනවා. ප්‍රතිසන්දිය පැත්තට යන්න. ඒ වගේම ප්‍රතිසන්දිය පැත්තට නොයා නාමයේ පැත්තට එන්න. එතකොට ක්ෂණිකව ඇතිවෙන ශෘතිය ප්‍රතිසන්දියක් තියෙනවා සම්පරායක නැතිනම් ප්‍රතිසන්දියේදී ඇති වෙන චිත්ත ප්‍රතිසන්දියක් කියන්නේ. රූපය මේ තැන් දෙකටම උපකාර කරනවා. මරණාසන්න මොහොතකදී කෙනෙක් මැරෙනවා කියන තැනක සිද්ධ වෙන සිද්ධිය දිහා බැලුවොත් එයාට යම් සිතක් උපදිනකොට එයා කරපු කුසලයක් හෝ අකුසලයක් හෝ වේවා ඒ කරපු දෙයක් සිහිපත් වෙනකොට ඒ සිහිපත් කරගත්ත ඒ කර්ම කර්ම සිත නිසා නැවත ඒ විදිහේ විපාකයක් ඉඳින්න පුළුවන් තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන එකට කියන අපි චුති සහ ප්‍රතිසන්දි කියලා අපි මැරෙනවා කියලා කියන කතා කරන තැන. එතකොට ඒ චුති ප්‍රතිසන්දිය වෙනම විග්‍රහ කළ යුතු දෙයක්. අපි කෙටියෙන් මතක් කරගමු. අපිට සතෙක් මරපු එක නම් සිහිපත් වෙන්නේ ඒ සිහිපත් කරගත්ත සිතත් එක්කම තමයි අපේ ත්‍ෘතිය එකම සිතේ එකම සිතෙන් ප්‍රතිසන්දියක් වෙලා ඉවරයි. මෙතනින් ෂේ වෙනකොටම අනිත්‍යයෙන් ප්‍රතිසන්දිහිත හතකින් ඉවරයි අකුසලයේ පැත්තෙන් නම් දුගතියක කුසලයේ පැත්තෙන් නම් සුගතියක. එතකොට දැන් මේ ත්‍ෘති ප්‍රතිසන්දිය කියන සිද්ධියම අපි දැනුත් ඉපදෙනවා දැනුත් නැරෙනවා. මේ මොහොතේ ඉපදිනවා මේ මොහොතේදීත් නැරෙනවා. ඇයි මේ මොහොතේදීත් ඉපදෙනවා මේ මොහොතේදීත් නැරෙනවා කියලා කිව්වේ? ඒකට පොඩ්ඩක් ආයතන ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. අපිට ඉස්සරහට දීර්ඝ ලෙස සීළු ආයතන ගැන කතා කරන්න හම්බෙනවා. මෙතනදී ගත්තොත් ඇහැ ගත්තොත් අපි කලින් කතා කරලා තියෙන ඇහැ කියලා කියන්නේ මේ පේන මේ රූපය නෙමෙයි කියලා. මේ පේන එක ඇහැ ගැන අපි දන්න ඇහැ අපි අපිට නිමිති තියෙන ඇහැ රූපායතනයේ මිසක ඒක ඇහැ කියලා රූපයක් නෙමෙයි. ඒක ඇහැ කියලා පවතින චක්කායතනෙ නෙමෙයි. අපි දන්නේ ඇහැ කියලා රූපායතනය. තවත් වර්ණ සටහනක තියෙන අත්දැකීම. අපි ඇල්ලුවොත් අපේ ඇහැ අල්ලනවා කියලා අපි අල්ලන්නේ අපේ කයට ස්පර්ශ වෙන්නේ පොත්සබ්බයක් මිසක තද ගතියක්, තද ස්වභාවයක් මිසක ඇහැක් වෙන්නේ නැහැ. එතකොට අහුවෙන එකට ඇස් තිබුණේ නැහැ. අහුවෙන එකට ස්පර්ශය විතරයි තිබුණේ. එතකොට දැන් ඔන්න ඇහැ කියන එක මේ ශාසනයේ කතා කරන්නේ මොකක් එක්කද? දර්ශන සුත්‍යයක් එක්ක. පෙනෙන්නේ නැත්නම් පෙනෙන්නේ නැති කෙනාට ඇහැ නැහැ. පෙනීමට සාපේක්ෂව ඇහැ ගැන කතා කරනවා ඒක නිසා කියනවා ඇහැ නැත්තම් රූපේ නැහැ රූපේ නැත්තම් ඇහැ නැහැ ඇහත් සමගම රූපේ රූපයත් සමගම ඇහැ උපදිනවා එතකොට මේ ඇහැ හටගත්තා කියන තැන එක දිගටම මේ පුංචි කාලේ ඉඳලා තිබුණු ඇහැ එක දිගට තියෙනව නෙමෙයි මේ ප්‍රසාදේ ලක්ෂණය තමයි එක මොහොතකට එක වර්ණ සතහනක් අපි ඒක පැහැදිලි කරන්න උදාහරණයකට කියන්නේ රීල් එක දාන කැමරාවකින් අපි ෆොටෝ එකක් ගහුවොත් පරණ කැමරා තියෙනවා. මේ පරණ කැමරාවේ ෆොටෝ එක ගහන්න කියලා අපි රීල් එකක් දානවා. රීල් එකක් දාලා ෆොටෝ එකක් ගහනවා. දැන් මේ ෆොටෝ එක ගහනකොට මේකේ තියෙන නෙගටිව් පැතිය ආලෝකයට සංවේදී ආලෝකයට පිච්චෙනවා. ඒකනේ අපි නෙගටිව් එක එළියට අදින්නේ නැත්තේ. ඒක පිච්චෙන නිසා. එතකොට දැන් ඔන්න අපි මේ නෙගටිව් එක දාලා ඒක ෆොටෝ එකක් දානවා. දැන් මේ නෙගටිව් එක දාන ගහපු ෆොටෝ එක ගැහුවට පස්සේ එක නෙගටිව් පතේකින් පුළුවන් ද ෆොටෝ ගොඩක් ගන්න. එකකින් පුළුවන් එක ෆොටෝ එකයි. මේ ඇහත් දකින්න අන්නේ නෙගටිව් එකක් වගේ. එක වෙලාවක එක මොහොතක පුළුවන් එක ෆොටෝ එකයි. ගොඩක් බෑ. එකයි පුළුවන්. එතකොට මේ එක ෆොටෝ එකකින් එක මොහොතක ගහන එක දෙයකින් අපිට හැම වෙලාවකදීම එක දිගට තියෙන අපේ ඇහැක් ගැන කතා කරන්න එක දිගට තියෙන ඇහැක් ගැන තීරණය කරන්න පුළුවන් කමක් නැත්තේ. මේක මේ මොහොතේම ඉතුරු නැතුවම නැති වෙනවා. ඒ ඇහැට නැවත ෆොටෝ එකක් ගහන්න නැතිනම් නැවත රූපයක් එන්නන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඊට පස්සේ හිතේ මනස පැත්තෙන් ඇති වෙන සිද්ධිය තමයි ඒ අපි දැකපු ඒ අපි දැනගත්ත ෆොටෝ එක ආරම්භය. නැතිනම් ඇහැට ගැටුණු වර්ණ සටහන ආරම්භය වේදනා සංඥා කියලා ගති දෙකක් ඇති වෙලා වේදනා සංඥා කියන ගති දෙක ආරම්භය අපි හිතලා හිතනකම හිතනකම කියන එක දැනගන්නවා. එතකොට මේ දැනගන්නවා කියන හිතනකම දැනගන්නවා කියන එක අපිට එතකොට විඥානයේ පැත්ත හදලා හිතනකම දැනගන්නේ අපි ඇහැට ගැසෙන වර්ණ සටහනක් අපි කලින් කතා කළා වගේ වර්ණ සටහන් දන්නේ නැහැ මම අහවල් රූපය ඇහැට අරගෙන යනවා කියලා. ඇහැ දන්නේ නැහැ මම අහවල් රූපය ඇහැට දාගන්නවා කියලා. මේ දෙකම නොදන්න මට්ටමක තියෙන එකකට එකක් නොදන්න මට්ටමක. දැන් මේ එකකට එකක් නොදන්නා මට්ටමක තියෙන මෙන්න මේ රූපය කියන තැන අපිට හිතෙන් ඇහැ බිඳුණු එක ගැන වේදනා සංඥා දෙක ගැන හිතලා හිතනකම තමයි දැනගන්නේ. හිතනකම දැනගන්නකොට අපිට ඇති වෙන දේ තමයි හැම වෙලාවකදීම හිතන දේ දැනගන්නකොට අපි රැස් කරගෙන තිබුණු සංඛාර නිමිති ටිකයි අපිට ඔසවලා දුන්නේ ඒකමයි දැනගත්තේ. සංඛාර නිමිති ටිකයි ඔසවලා දුන්නේ ඔසෝපු සංඛාර නිමිති ටිකයි අපි දැනගත්තේ. නැතිනම් ආස්තෝති කියනයි අපිට දැනගන්න බව හදලා දුන්නේ. දැන් එතකොට මේ සිද්ධිය තුළ දැන් අපිට හම්බෙනවා අපි කලින් ඉඳලා දන්න රූපය අපි රැස් කරගත්ත ඒ රූපේ එළියේ තියෙනවා තියෙන දේ තමයි කියන තැනකින් රැස් කරගත්තා. එතකොට දැන් ඇහැ බිඳිලා ඉවරයි තාම. ඇහැ බිඳුණු තැනක මේ ක්ෂණයක් තුර තියෙන සිද්ධි ටිකක් ගැන කතා කරනවා. එතකොට දැන් නැවත වතාවක් එළියේ රූපේ තියෙනවා කියලා හිතන එකට කියනවා භවය කියලා. කාම භවය එළියේ තියෙනවා ඇති බවට හම්බෙනවා. එතකොට මේ එළිය තියනවා කියලා හිතන භවය නිසා භව සංඥාව නිසා මොකද කරන්නේ? කාම භවය නිසා බහුපත්‍ය ජාති. මේ මොහොතේම ජාතිය හදලා දෙනවා. එතකොට මේ මොහොතේම ජාතිය හදලා දෙනවා මොකකටද? නැවත ප්‍රතිසන්දිය පිණිස යන්න නැවත උපදින්න නැතිනම් මේ මොහොතේ ඇහැ හදාගන්න. අර ඇහැ ඉස්සෙල්ලා බිඳුන බිඳුණු ඇහැ තාම නැහැ දැන් ඇහැ බිඳුණු ඇහැ හදාගන්න නැවත රූපේ එළිය තියනවා කියලා භවය ගෙනල්ලා දෙනකොටම භවපච්චය ජාති භවය නිසා ජාතිය හදලා දෙනවා ජාතිය දෙආකාරයකින් පලන ක්ෂණික ජාතිය සහ සංතති ජාතිය එතකොට සන්දානම් පාසු භවෝ ආයතනානම් ප්‍රතිලාභෝ කියලා දෙකුත් වෙනවා ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ නැවත ලැබීමක් එතකොට මේ මොහොතේ බිඳුණු ඇහැ චක්කායතනයගේ නැවත උපසයක් හට ගැනීමක් හදන බවක් තියෙනවා ඒක තමයි ඇහි නැවත හැදීම. ඒක මේ මොහොතේ මේ ක්ෂණයේ මේ වෙලාවේදී සිද්ධ වෙන දේ. එතකොට දැන් ත්‍ෘතිය සහ ප්‍රතිසන්දිය අනුව ගියපු ධර්මතාවයක් හැම වෙලාවකදීම රූපේ කියන එක. දැන් මේ මොහොතේ පුළුවන් අපිට ත්‍ෘති ප්‍රතිසන්දිය පණවන්න. මේ මොහොතේම රූපය ඇති බවට ගත්ත නිසාම අපිට සුතියක් දැනෙලා ප්‍රතිසන්දියක් දැනෙනවා. මොකද රූපය ඇසුරු කරන මනස නිසා අපිට චිත්ත ප්‍රතිසන්දි ගන්න පුද්ගල බවක් නිර්මාණය වෙනවා. එතකොට හැම වෙලාවකදීම දැන් ත්‍ෘතිය සහ ප්‍රතිසන්දිය කියලා ධර්මතාව දෙකක් දෙපැත්තට මෙතන පෙන්වනකොට අපිට දැන් ඕකට හසු වෙන පුද්ගල භාවයේ පුද්ගලයක් මෙහි ඉන්නවා ඉන්න පුද්ගලයා රූපයේ පැත්තෙන් ත්‍ෘතිය සහ ප්‍රතිසන්දිය කියන තැනකට පත් වෙනවා. එතකොට මේ පරියාපන්නයි කියලා කියන වචනෙන් අපිට කතා කරනවා අනුව ගිහිල්ලා මොකක් අනුව ගිහිල්ලාද මේ ශෘතිය ප්‍රතිසන්දිය මේ ටික අනුව ගිහිල්ලා පරියාපන්නයි කියන්නේ. එතකොට මේ පරියාපන්න වෙලා තියෙන තැනදී අපේ මේ පරියාපන්න බව හැම වෙලාවකදීම තියෙන්නේ රූපේ ඇති කල්හි. රූපේ එළියේ තියනවා කියලා හිතනකොට තියනවා කියලාම දැනගන්නකොට තමයි තියෙන රූපේ දකින්න පුළුවන් විදිහට නැවත ඇහැ රූප දෙක නැවත හදලා දෙන්නේ. ඇහැ පැත්ත නැවත හදන්නේ. එළියේ තියෙන රූපේ විඳින්න පුළුවන් විදිහට. එතකොට රූපේ තියනවා කියනකොට අපිට සුඛී හිස් වෙන්නේ නැහැ. ප්‍රතිසන්දිය නැත්නම් වත්තේ හිස් වෙන්නේ නැහැ. මේක දිගටම මේ සලස්න නොකඩවා වෙනවා. ආපහු ඇති බවට තියෙන නිසා භවපත්‍ය ಜಾති ಜಾති කියන ආපහු ಜಾතිය පැත්තෙන් ඇහැ හදනවා. ඇහැ හදපු නිසා හදාගත්ත ඇහැට නැවත නැවතත් ආපහු වර්ණ සටහනක් ගැටෙනවා. ගැටෙන තැන කායිත් හිත ඇතුලේ තියෙන දේවල් ටික දැනගන්නවා. දැනගන්න එළියේ තියෙනවා කියලා හිතලා එළියේ තියෙන දේ විඳින්න ආපහු ආයතනයේ පැත්ත හදනවා. දැන් මේක නොකඩවා යන චක්‍රයක් බවට පත් වෙලා තියෙනවා. ඇයි මේ භවයේ නොකඩවා පවතිනවා කියලා දේ ගෙනල්ලා දෙන නිසා. ඒක නිසා දැන් අපිට සිද්ධ වෙනවා මේක නිසා මේ පරියාපන්නම් කියලා කියනකොට අනුව ගිහිල්ලා කියලා කියනකොට මෙන්න මේ කාරණය හොඳට දකින්න. කුමක් අනුවද දීර රූපය? රූපේ ගියේ මෙන්න මේ වගේ ධර්මතා ටිකක් අනුව සුතිගති වත් දුක්ඛ කියන මේ ධර්මතා ටික අනුව. එතකොට මේ රූපේ මේ වගේ මත්තමකයි තියෙන්නේ. හැබැයි ඒ ආරම්භය අපි මේ ධර්මතා ටික අනුව යන දෙයක් බවට පත් කරගෙන තියෙනවා. අපිට ලොකු නුවණක් ගන්න වෙනවා. ලොකු ධර්මතා ටිකක් ගැන අපිට අවබෝධයක් ගන්න සිද්ධ වෙනවා. එතකොට රූපේ තියෙන යථා ස්වභාවයත් ඒ ආරම්භය නාම ධර්මතා ටිකෙන් දක්වන ප්‍රතිචාරය අනුව අපිට මේ ටික වෙනස් කරගන්න වෙනවා. එතකොට පරියාපන්නයි කියලා කියනකොට අනුව ගියා කියලා කියන වචනෙන් කාරණා දෙකක් කතා කරනවා. ත්‍ුති ගති වට දුක්ඛ කියන ටික අනුව ගිහිල්ලා කියනවා. එතකොට ඒකෙම අනිත් පැත්ත තමයි කාම ධාතුව පරියාපන්නයි කියන එකට ඒ චුති ගති වස්ස දුක්ඛ කියන ටික කාම ධාතුව පරියාපන්න වුණ රූපයේ ආරම්භය බෙදෙන නිසාම චුතිගති වස්තු දුක්ඛ කියන ටික මේ රූපය අනුව කතා කරනකොට කාම කාම භූමියට සාධාරණවයි කතා කරන්නේ. එතකොට දැන් පරියාපන්නන් කියන කාම ධාතුව පරියාපන්නයි කාම ධාතුව අනුව ගිය. එතකොට කාම ධාතුවේ කුමක් අනුවද ගියේ? චුති, ගති, වස්තු, දුක්ඛ කියන ටික අනුව ගිය. එතකොට මේ රූපය ඇසුරු කරන මනස මෙයාට පුළුවන් චුති ගති වස්ස දුක්ඛ කියන ටික සකස් කරලා දෙන්න අපි මේ කාරණාව පිළිබඳව ඉදිරියට සාකච්ඡා කරමු. එතකොට අද දවසේදී අපි කාරණා කීපයක් කතා කළා. සබ්බං රූපං පරිත්තං කාමාවචරං රූපාවචරං අරූපාවචරං පරියාපන්නං කියන කාරණා ටික අපි කතා කළා. එතකොට මේ තුල බොහොම වැදගත් විග්‍රහයක් එහෙමත් නැතිනම් නාම රූප පරිච්ඡේදයේ පිණිස නාම රූප පිරිසින් දැකීම පිණිස පවතින බොහොම වටිනා කාරණාවක් කාරණා කීපයක් අපිට හසු වුණේ අද දවසේදී අපි මෙතනින් දේශනාව නතර කරමු කල්පනා කරගන්න මේ විදිහට යෝනිසෝ මනසකාරාදී පවත්ලා බොහොම වටිනා කුසලයක් හැමදිනම සිදු කරගත්තා නැත්තේ මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්ත සින් අපි අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සියලු කුසල ධර්මයන් අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් ශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මා කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ සීල කුසලය අමා මහ නිවනේ සැනසීම උත්තම හේතු කාරණිකාවක් නෙවෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්වත් සෑම සිල්ගුණාදී නම් මේ ඉෂ්ඨකාරක මේ ස්ථානාදිග්ගහිත යම් දේවගණ සමූහයක් වේ නම් ඒ සියලු දෙවියන් මේ පින් අනුමෝදන්‍ය කරා ඒ දෙවියන්පත් මේ පින් සාර්ථකී බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලය හේතු කාරණිකාවක් වෙත්වා කියලා සාදුතුමා ආත්ම දුරින් දුර වේවා හැම දිනාටම මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා අමා මහ නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලයේ හේතු කාරණතාවක් වෙත්වා කියලා සාදු කියලා සිංහලෙන් ගන්න හැම දිනකටම පෙරවන්.